ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕනේ ඇයි මේ ජීවිතය විශේෂයෙන් පුහුණු කළ යුත්තේ කියලා. සිත විශේෂයෙන් භාවිතා කළ යුත්තේ ඇයි කියලා තේරුම් ගන්න ඕනේ. යම් කෙනෙක් විශේෂයෙන් සිතක් පුහුණු කරනකොට ඔහුගේ සිතන පතන රටාව ක්‍රමානුකූල වෙන්න ගන්නවා. ඔහුගේ කායික ක්‍රියා ඔහුගේ කතා කරන රටාව ඒ වගේම ඔහු සිතන පතන රටාව බොහොම ක්‍රමානුකූලව සැකසෙන්න ගන්නවා සිත විශේෂයෙන් පුරුදු කරන කෙනාට. එතැනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන විශේෂය තමයි මේ කුසල ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙකක් නැහැ. තමන් ධර්මය පුරුදු කරනවා නම් සිතෙහි පැවතිය යුත්තේ කුසල් සහිත ප්‍රතිපදාවක්. අනේ කුසල් සහිත ප්‍රතිපදාව බොහොම පහසුවක් ඇති කරලා දෙනවා. මොකද ලෝකයෙන් අකුසලය සැකසෙනකොට ඊට ආරක්ෂාවක් පිණිස නිතර සිතින් සපයන කුසල ප්‍රතිපදාව තමාගේ ජීවිතයේ මනාකොට රැකවරණය සකස් කරලා දෙන නිසා. ඒ නිසා දිනපතා අඛණ්ඩව මේ ධර්ම ප්‍රතිපදාවක් ගෙන යාමේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ. ඒක මේ වර්තමාන සංස්කෘතිය අනුව නම් තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. මොකද දැනට පවතින මේ නවීන බෞද්ධයන් අතර පවතින ඒ ක්‍රමවේද සහ බුදුරජාණන් වහන්සේ සැබෑවටම වතපිළිවෙත ඇසුරේ කියා දෙන ප්‍රතිපදාව දුරස් වෙලා තියෙන බවක් පේන නිසා එනිසා දේශනාව තුළින් හඳුනාගත් අර්ථවත් කුසල ප්‍රතිපදාවක් දිනපතා ඉෂ්ට සිද්ධ කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගන්නත් ඕනේ. ඒ දිනපතා අනුගමනය කරන්නත් ඕනේ. ඒකට නිතර නිතර අපි විවිධ ආකාරයේ දේවල් යෝජනා කරනවා. ඒ යෝජනා කරද්දී අපි හිතුවා ඉදිරියේදී දේශනානුකු ගතව ඒ කරන ප්‍රතිපදාවේ කොටස් වලින් උපදින කුසලයත් ඒ ප්‍රතිලාභ කුසල ප්‍රතිලාභ ලැබීමේදී ජීවිතයට ලැබෙන පහසුවත් විස්තර කරමින් කරුණු පෙන්වා දීම සුදුසුයි කියලා. එතනදී ධර්ම ශ්‍රවණයට යම් කරුණක් එකතු කිරීමට අපි කැමතියි ධර්මය ශ්‍රවණය කරද්දී අපි නිතර කියනවා ඒක භාවනාවක් වගේ එකඟ සිතින් යුතුව කළ යුතුයි කියලා. යම් කෙටි හෝ දීර්ඝ ධර්ම දේශනාවක් අහනකොට Tamanට හැකි පමණින් ඒ ධර්ම දේශනාවේ හඬටත් අර්ථයටත් හිත යොමු කරගෙන හිටියොත් ඒ හඬ ඔස්සේ ලැබෙන භාෂාවේ වැටහීම අර්ථය ඔස්සේ ලැබෙන ධර්මයේ වැටහීම හිතේ දරා ගැනීමේ හැකියාවක් ඕනෑම කෙනෙකුට හිමි වෙනවා. ඒ දරා ගැනීම ඒ e ඒ අයගේ පුණ්‍ය ශක්තිය අනුව වෙනස්. නමුත් ධර්මතාවයක් හැටියට ශ්‍රුතයෙන් දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා දේශකයාණන් වහන්සේගේ ඒ ධර්ම කොටස අහද්දී ඒ ධර්ම කොටසේ හඬ සහ අර්ථය කියන දෙකට අවධානය තියාගෙන අහන්න උත්සාහ කරන්න ඕනේ. එතනදී දේශකයාණන් වහන්සේ විහිළු කරන්නෙක් නම් දේශකයාණන් වහන්සේ Tamanට හිතෙන දේ හිතලූ දේ කියන්නෙක් නම් දේශකයාණන් වහන්සේ ධර්ම විග්‍රහයන් තමන්ගේ පුද්ගලික අදහස් ඔස්සේ විවේචන ඔස්සේ ආයතන වලට පහර ගහමින් ඒ ආකාරයෙන් නුසුදුසුව ආකාරයෙන් ගෙනියනවා නම් ඒ දේශනා නොඇසිය යුතුයි. ඔබේ සාමාන්‍ය දැනුමට කරුණු එකතු කරගද්දී අවශ්‍ය දේශනයක් අහලා අවශ්‍ය අනවශ්‍ය දේශනය ඉවත් කරනවා. ඒ ඔබේ සාමාන්‍ය දැනුමක් ධර්මයේදීත් එහෙම කළ යුතුයි. සිවුරක් දරාගත්තා කියලා හෝ සුදුරෙද්දක් ඇඳගත්තා කියලා හෝ ඔහු කියන සියලු දේ ඇසිය යුතු නැහැ. සිවුරක් දරාගෙන හෝ සුදුරෙද්දක් පොරවගෙන කිවයුත්තේ තථාගත ධර්මය තථාගත අර්ථය. එතකොට ඇතැම් පරිණත දේශකයාණන් වහන්සේලා ධර්මය කියද්දී නොයෙක් අවවාද ලබා දෙනවා කරුණු එකතු කරමින් විග්‍රහ කරනවා ඒ වාගේම යම් යම් ආකාරයට ඒ උපදේශන සේවා ලබා දෙනවා ඒව ඊටා වැදගත් නමුත් මේ ප්‍රකාශන කිසිවක් භාග්‍යතුන් වහන්සේගේ මූලික අර්ථයට පටහැනි නොවිය යුතුයි අර්ථවත් දේශකයාණන් වහන්සේලා එහෙම පටහැනි විදිහට කියන්නේ නැහැ. පරියත්ති ධර දේශකයාණන් වහන්සේලා එහෙම පටහැනි ආකාරයට අවවාද ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තෝරාගත් ගුරුවරුන් තෝරාගත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ඒ ධර්මය ශ්‍රවණය කිරීමට උනන්දු වෙන්න ඕනේ. අන්න එවැනි ධර්ම දේශනා. අර්ථවත් ධර්ම දේශනා තථාගතාර්ථයේ පිහිටා කරන ධර්ම දේශනා තමයි භාවනානු යෝගීව හිතේ එකඟතාවයකින් යුතුව ඇසිය යුතු වෙන්නේ. ඉතින් අද සිට යම් ධර්ම දේශනාවක් ඇසීමේදී එකඟ සිතින් තැම්පත් සිතින් ඇස්පියාගෙන භාවනාවක් කෙරෙනවා ආකාරයෙන් හඬට සහ අර්ථයට හිත යොමාගත් ස්වභාවයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමට උනන්දු වෙන්න ඕනි. ඒ ස්වභාවය දුරු වෙලා විසිරුණු සිතින් නොයෙක් වැඩ කටයුතු කරමින් නොයෙක් දේ සිතමින් ඒ වාගේම තමන්ගේ සිතට ඒ ගෞරවයක් උපදවා නොගනිමින් අහන ධර්මදේශනා ඵල ප්‍රයෝජනය පිණිස තමන්ගේ ජීවිතයේ යහපත පිණිස අර්ථය පිණිස හේතු වෙන්නේ නැහැ. එනිසා ධර්ම ශ්‍රවණය අද සිට එකග සිතින් සිදු කරත්වා කියලා අපි යෝජනා කරනවා තෙරුවන් සරණයි.